මානව ප්‍රේමය සම්පූර්ණ වන්නේ එතුල මෙත් කරුණා මුදිතා උපේක්ෂා යන ගුණ හතරම අන්තර්ගත වන විටයි එවිට අපගේ මානව සබඳතාව කිසි ලෙසකින්වත් වරදින්නේ නැති දෙයක් බවට පත්වනවා සියලු සත්‍යයට මෛත්‍රිය දැක්විය හැක්කේ නම් ඔවුන්ගේ දුකෙහිදී කරුණාව දැක්විය හැක්කේ නම් ඔවුන්ගේ සැපතෙහිදී සතුටු විය හැක්කේ නම් ඔවුන් හැමදෙන වෙත මැදාත් සිටින් ඉවසිය හැකි නම් ඊටත් වඩා හොඳ ජීවන ප්‍රතිපදාවක් තවත් කොහෙද W.A. අබේසිංහ ගීපද රචකයා තමයි එසේ ලියන්නේ. ඒ ඔහුගේ ලිපියක. ඒ කරුණ උපුටා ගනිමින් ප්‍රේමය ගැන කතා කරන විට බඹරා, මී මැස්සා, මී පැණි, මල්රුන් අපට නිබඳව සිහි වෙනවා. රෝහණ බැද්දගේ කලාකරුවා නම් තම ගායන වෘන්දයක් සමග ගැයූ මේ ගීතය අනිවාර්යයෙන් ඔබේ සතුටට හේතු වෙනවා ඇති. thank you නොසලයි ආවේ කොහොමද බඹරි දුක පිරුන් ගන්නේ වලු මල් නොසලයි අපි රොන් ගන්නේ බුම් බුම් බුම් පිටින් ගලේ කොටුවේ කිසිද අයිති නැති මලේ මේ පදතෝ වලින් අපි සෙව්වයි මීයක් අත්ත කිරුකුලේ තිබුණයි මීයක් සොයා මීය අපි කැඩුවයි පදයක් ලැබී හරපට කපාගති බමරු සිය දහස් ඇඳලේ පුරා ගොති